බොහොමත් පිං ස්වාමීන් වහන්සේ තේරුණා ඒක. ඊළඟට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සිතට රාග සිතක් ඇති වූ විට සිත විසින් එය රස කර පෙන්වයි. මා හිතට එවැනි සිතුවිලි එන විට කරන්නේ එයට බය නොවි එය ඒමට කමක් නැහැ කියා සිතීමය. එවිට එම සිතුවිල්ල පැමිණ නැතිවන ආකාරය දැකගත හැකිය. මෙය නිවැරදිද? මෙහෙමයි දැන් එතනදී අපි ඒක සිහියෙන් කරනවා නම් નિවරදි. හැබැයි හැබැයි සිහිය පවත්වා ගන්න සිහිය කියලා කියන්නේ ඒක භුක්ති නොවින්ද. භුක්ති නොවින්ද බය වෙන්නෙත් නැතුව අපිට ඉන්න මොකද බය කියන්නේ අපි ඒකට අගයක් ආරෝපණය කරන ඍණාත්මක අගයක්. බය වෙන්න වෙන්න ඒක වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ භීතියත් එක්ක රාගය එකතු වුනහම ඒක වෙනින් රසයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒකේ 아무තු නැවුම් ගතියක් 아무තු ආස්වාදයක් ඇති කරන්න ගන්නවා. ඒ නිසා තමයි මිනිස්සු ඒ භීතියත් එක්ක ඇති වෙන රාගය ආස්වාදනය කරන්න කැමති වෙන්නේ. නිදහසේ රාගයේ භුක්ති විඳිනවට වඩා. ඉතින් ඒ නිසා අපි බය නොවි ඉන්න පුළුවන් අර උත්තේජනයක් හෝ උපාදානයක් එතන ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක් කියන බව දැකලා බය නොවි ඉන්නත් ඕන. එතකොට ඒක ඇති වෙලා නැති වෙන ආකාරය දැක ගන්නත් ඕන. ඒ ටික හරි. හැබැයි පරිස්සම් වෙන්න ඕන යන්තමින් හරි ඒක කමක් නැහැ කියලා අපි පිළිගන්නා මට්ටමකට આવොත් වෙන පැත්තකටයි හැරෙන්නේ. ඒතර පිළිගැනීම නෙමේ ඒකට බියපත් නොවීම. අගයක් ආරෝපණය නොකිරීම කියන තැන ඉන්නේ ඒ తত্ত্বය ඊටම හොඳයි. හැබැයි ඊට පස්සේ දැන් ඒක ඒ කියන්නේ සතිය. දැන් ඊට පස්සේ අපි සම්පජඤ්ඤයත් උපදවා ගන්නවා එයාම ගන්න. සම්පජඤ්ඤය කියලා කියන්නේ දැන් මේ මොන හේතුවෙන්ද මේක මතුවන්නේ? මොනවෙන්ද ඒකට ප්‍රත්‍ය ලැබුණේ? කොහොමද ඒක වැඩෙන්නේ? කොහොමද ඒක නැවත එහෙම නොවෙන්නට මං කටයුතු කරන්නේ? මනසේ පිරිසිදු බව පවත්ව ගන්න මොකද්ද කරන්න පුළුවන්? ඒව ගැනත් ටික ටික සැලකිලිමත් වෙන්න ඕන. ඒකෙන් තමයි අපිට අර නැවත නැවත රාගය මනසට එන එක අඩු කරගන්න සහ ඒකේ බලවත් බව අඩු කරගන්න පුළුවන්. දැනට ඔය පියවර ඉතාම හොඳයි. හොඳට සිහියෙන් ඒක කරනවා නම් එතකොට ඒක නිරුද්ධ වෙලා යනවා පේනවා කියලා කියන්නේ කියන්නේ යම් ප්‍රමාණයකට සිහිය දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඒ පියවර හොඳයි. හැබැයි ඔතනින් නවතින්න එපා. තව තව විමසා බලමින් සම්පජඤ්ඤය දියුණු කරන්න ඕන.